නොතෙර සසර සාගරේ නොතෙර සසර සාගරේ පෙර සතර සාගදේ අපගේ ජීවිතයේ ආරම්භය උදෑසනක් වෙන්න. එහෙන් අපි උදෑසනින්ම පටන් ගනිමු. අපට මෙන් නොව ඍග්වේද කවියාට උදෑසන වූ කලී දෙවඟනකි. ශ්‍රීමති තිලකරත්න ගයන මේ ගීතය ඔබ මීට පෙර අසා ඇති මේ ගීතය රචනා කළේ ප්‍රේමකීර්තිද අල්විස් ගීපද රචකයාණන් විසින් 1973 දී මෙය පටිගත කළා ආචාර්ය වික්ටරත්නායකයන් මෙහි තනුව හා සංගීතය නිර්මාණය කළා මේ ශ්‍රීමති තිලකරත්න Thank you. सकती පිළිරු නොමැති ලෝක හිමිවන ජය ජයක් නොවේ. හිරු ඇති ලෝක හිමිවන පරාජය වූ ජයක් යන හැඟීම අප තුල ඇති වෙයි. මර්සිලින් ජයකොඩි පියතුමා විසින් ලියන ලද ගීතයක්. මේ ගීතය ඊට රසවත් ගීතයක්. උදෑසන මෙබඳු ගීයක් අසන විට සිත කය සැනහෙන ගුණයෙන් යුක්ත වෙනවා විශාරද පී ඩන්ස්ටන් ද සිල්වා සංගීතවේදියා නම් මේ ගීතයේ තනුව නිර්මාණය කළා ඒ ගීතය ගයන්නේ නාලනී රණසිංහ ගායන ශිල්පිනියයි කවියක් ගීයට රුණ කලක් කවියක් ගීත හැරුණි කලක් දෝ ඉබ ಮಾತುವೆ කෙටින් කරු කොට හිමෙහි සනහිනවා උදේට හි කවියේ උදේට නම් වෙනවා උදේට නම් මීමැස්සා පිපුණු මලෙහි රොන් ගනිමින්ම තවමත් නොපිපුණු සුවඳද නොහමන මල් පොහට්ටුවක් සිපගනි. මේ මැස්සා පිපුණු මලෙහි රොන් ගනිමින්ම තවමත් නොපිපුණු සුවඳද නොහමන මල් පොහට්ටුවක් සිපගනි. ඒ ආසාව, තණ්හාව, ලෝභකම මේ මෝහයෙන් මිදෙන්නට විවිධ ආගමිකයන් නොඑක් චාරිත්‍ර වාරිත්‍ර කරනවා. Hinduන් භජන් ගීත ගයන්නේ ආශාවන් දුරු කර දෙවියන්ට තම දුක කියා හිත කය නිදහස් කර ගන්නට. මොහමඩ් රාෆි ගයන ලද ගීතයක් මේ ගායකයා අසාමාන්‍ය වූ මහා පෞරුෂයක් එක්කල ගායකයෙක්. කාශ්මීර් කාදර් නම් වූ රචකයා විසින් ලියන ලද මේ ගීතය එස් මදන් නම් වූ සංගීතවේදියා විසින් නිර්මාණය කළා. ඒ චිත්‍රපටයකට අම්බේමා ජගදම්බේමා චිත්‍රපටය 1980 දී පිරගත වූවා. මොහමඩ් රාෆි විසින් එම චිත්‍රපටයට ගැයූ මේ භජන් ගීතය අපි රසවිඳිමු. Thank you. کو تو بندے کیا جانے ماتا کے چمتکاروں کو ماتا کے چمتکاروں کو شکتی کو اس شکتی کو کوئی سلجھی آنکھ سجانے ماتا کے چمتکاروں کو تو بندے کیا جانے ماتا کے چمتکاروں کو ماتا کے چمتکاروں کو بس مانے گا اس کے کہنے ماتا کے چمتکاروں کو تو بندے کیا جانے ماتا کے چمتکاروں کو ماتا کے چمتکاروں کو ترانے ماتا کے چمتکاروں کو تو بندے کیا جانے ماتا کے چمتکاروں کو ماتا کے چمتکاروں کو ماتا کے چمتکاروں کو تو بندے کیا جانے ماتا کے چمتکاروں کو ماتا کے چمتکاروں کو माता के चमत्कारों को माता के चमत्कारों को माता के चमत्कारों को माता के चमत्कारों को ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 අද සුපුරුදු පරිදි ඉරිදා සංග්‍රහය වැඩසටහන ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි.